අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොකදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෙනසුරදා දිනය තුල රාත්‍රී විකාශනය වන ධර්ම දේශනාවට සූදානම් වෙව සිටින පින්වතුන් අපි මේ දේශනා මාලාවක් තුළින් වර්තමාන බෞද්ධයන්ට වැදගත් වන ආකාරයෙන් ලෞතර ආමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සෝතාපට්ටි අංග සූත්‍රය පැහැදිලි කරගෙන ආවා. මේ සූත්‍රයේ මගින් සරියුත් හාමුදුරුවෝ ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ එදා හිටිය ශ්‍රාවකයන්ට වගේම වර්තමානයේ ජීවත් වෙන අපි සෑම දෙනාටම උන්වහන්සේගේ ශාසනය තුල තියෙන වටිනාම ධර්මයක් වන ඒ සංසාර විමුක්තිය මුලින්ම ශ්‍රාවකයෙකුට අවබෝධ වෙන සෝවාන් කියන ධර්මය මේ සූත්‍රය තුල විස්තර කරනවා ඒ සෝවාන් කියන தത്വයටපත් වෙන්න අංග හතරක් සම්පූර්ණ විය යුතු බව අපි පැහැදිලි කරා ඒ අංග හතර සත්පුරු ශාස්ත්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. මේ කරුණු සම්බන්ධව පැහැදිලි කරගෙන ඇවිදිලා සාමාන්‍යයෙන් මේ තේරවාදී බෞද්ධ රටක ජීවත් වෙන සදාවත් බෞද්ධයෙක් දිහා බලනකොට තමන්ට යෝපියන්ගේ උරුමයෙන්ම ඒ වගේම ශාසන සම්ප්‍රදායක් විදිහට මේ සෝතාපට්ටි අංග හතරෙන් තුනක් ලබා ගන්න පහසු වෙනවා. එය සත්පුරුෂ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඊට අමතරව මේ වැදගත් සෝතාපට්ටි ආංගය වන යෝනිසෝ මනස්කාරය ඒ ශ්‍රාවකයා විසින් පුරුදු පුහුණු කළ යුතු අංගයක් වෙනවා. යෝනිසෝ මනස්කාරය නොමැතිව ඉතිරි අංග කොතනම් සම්පූර්ණ කරගත්තත් බුදුහාමුදුරන්ගේ ධර්මය ඒ ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ නැහැ. එනිසාවෙන් අපි මේ යෝනිසෝ මනසිකාරය කියන අපිට හුරු පුරුදු නැති වර්ධවා තේරුම් අරගෙන තියෙන මේ වටිනා ධර්මයේ අන්තර්ගතය සම්බන්ධවයි මීට පෙර දේශනා අටක්ම සිදු කරේ. එෙහිදී පැහැදිලි කරා යෝනිසෝ මනසිකාරය අපිට ලබා ගන්න පුළුවන් විදිය මොකද්ද? බුදුහාමුදුරෝ යෝනිසෝ මනසිකාරය කියලා හැඳින්වුවේ කුමක්ද? ඒ වගේම යෝනිසෝමනසිකාරයේ යමෙක් පුරුදු පුහුණු කරගෙන යනවා නම් ඒ යෝනිසෝමනසිකාරයේ පුරුදු පුහුණු කිරීම තුළ ඇති වෙන බාධක මොනවාද? දියුණු වෙන ධර්මතා මොනවාද? මේ සෑම කරුණක්ම ටිකෙන් ටික පැහැදිලි කරලා දුන්නා. යෝනිසෝමනසිකාරයේ පුරුදු කරනකොට බාධක වශයෙන් මාර්ගපාක්ෂික ධර්ම 10ක් තිබෙන බවත් යෝනිසෝ මනසිකාර්යය පුහුණුවෙන් ලැබෙන බෝධිපාක්ෂික නිවනට පාක්ෂික ධර්ම 37ක් තිබෙන බව මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නා. දැන් අද දේශනාවත් ඒ වගේම මේ ඊගාවට පවත්වන 10 වෙනි දේශනාවෙන් අපි මේ සූත්‍රයේ පැහැදිලි කිරීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද මේ 9 වෙනි දේශනාව හා 10 වෙනි දේශනාව තුළ මේ පින්වතුන් දැනුවත් කරන්න යන්නේ යමෙක් මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ කරගත්තොත් ඒ ශ්‍රාවකයා ගිහියෙක් හෝ පැවිද්දෙක් වෙන්න පුළුවන් ඒ ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිඵලය තමයි මුලින්ම සෝවාන් කියන தත්ත්වය සෝවාන් කියන தත්ත්වය මේ සූත්‍රය තුලින්ම අපි පැහැදිලි කරා සෝවාන් කියන தත්ත්වයේදී ඒ මිනිස්යාගේ කායික වෙනසක් ඔව් සිදු වෙනවා කියන එකක් නෙවෙයි ධර්මයේ ඇතුළත් වෙන්නේ සෝතාපන්න කියන தත්වයටපත් වුණාම ශ්‍රාවකයා ආර්ය ශ්‍රාංග මාර්ගයේ යුක්ත වූ පුජ්‍යලේ බවටපත් වෙනවා. එහෙනම් මේ සෝතාපට්ටි අංග හතර නැති සාමාන්‍ය මිනිස්සේ ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් යුක්ත නැති පුජ්‍යලේ. දැන් ආරෂ්ඨාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයේ බවට හැරෙන්නේ යම් කිසි ශ්‍රාවකයේ සෝතාපට්ටි අංග හතරම එක මොහොතක් ජීවිතය තුළට ලබා ගැනීම. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා එවැනි ශ්‍රාවකයා සෝතාපන්නයි කියලා. එහෙමනම් සෝතාපන්න වෙන්න යන කෙනා ආර්ය ශ්‍රාංග මාර්ගයේ යුක්ත නෑ කියන එක නිහතමානීව පිළිගන්න ඕනේ. නියතමානීව ඒ විදිහට පිළිගත්තේ නැති කෙනෙකුට සෝතාපන්න වෙන්න විදිහක්ද නැහැ. ඊළඟට මේ මතක් කරන්න වෙනවා මෙවැනි තව සූත්‍ර තුනක් තියෙනවා. සංයුත්ත නිකායේ සකදාගාමි අංග සූත්‍රය, අනාගාමි අංග සූත්‍රය හා රහත් අංග සූත්‍රය කියලා. මේ සූත්‍ර හතරේම අන්තර්ගතය අර මුලින් කියපු කාරණා හතරයි. එහෙනම් සෝතාපන්න තත්ත්වයටපත් වෙනකොට ශ්‍රාවකේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ බවට පත් වෙන්න ඒ ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය සඳහා අපි පැහැදිලි කරලා දුන්නා සතර සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. එහෙනම් සතර සතිපට්ඨානයේ වැඩෙනකොට තමන් ළඟ තියෙන අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ බවට පරිවර්තනය වෙලා සෝතාපට්ඨාංග සම්පූර්ණ වෙනකොට බෝධිපාක්ෂික ධර්ම 29ක් සම්පූර්ණ වීමෙන් හා මාර්ගපාක්ෂික ධර්ම 10ක් යටපත් වීමෙන් පළමුව ඒ ශ්‍රාවකයා සෝතාපන්න කියන தත්ත්වයටපත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ බවටපත් වෙනවා. එවැනි ආරෂ්ඨාංග මාර්ගයෙන් යුක්ත වූ සෝවාන් කියන පුජ්‍යලයා නැවත නැවතර සතිපට්ඨානෙ වැඩිම තුල සිදි වෙන්නේ නැවත නැවත යෝනිසෝ මනසිකාර්ය පුරුදු කිරීමෙන් අර සකදාගාමි අංග වැඩෙන්න පටන් ගන්නවා. සකදාගාමි අංග කියන්නේ 아무තු දේවල් නෙමෙයි. එතන තියෙන්නේ සත්පුරු ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාවමයි. එහෙමනම් දැන් යෝනිසෝමනසිකාරය වඩලා සෝතාපන්න වූ පුජ්‍යලයා තවදුරටත් ඒ යෝනිසෝමනසිකාරය දියුණු කිරීම තුළ නැත්නම් තමන් කරන සතිපට්ඨාන භාවනාව වැඩි වීම තුළ සකදාගාමි තත්වයට පත්වනු බගයි බුදුහාමුදුරන්ගේ ධර්මය. සකදාගාමි වූ ශ්‍රාවකයා නැවත යෝනිසෝමනසිකාරයේ වැඩෙන ආකාරයට පවත්වගෙන යන ආකාරයට සතරාතිපට්ඨානයේ වැඩිම තුල සිදු වෙන්නේ අනාගාමී තත්ත්වයටපත් වීම. අනාගාමී තත්ත්වයටපත් වූ ශ්‍රාවකයා නැවතත් අර යෝනිසෝ මනසිකාරය වැඩෙන ආකාරයට සතිපට්ඨානයේ වැඩිම තුල සිදු වෙන්නේ රහත් ඵලයටපත් වීම. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ තුලයි සංසාර විමුක්තියේ සෑම අංගයක්ම රඳාපවතී. යෝනිසෝ මනසිකාරයේ නැතුව අපිට අනික් අංග තිබුණා කියලා සංසාර විමුක්තියක් අවබෝධ වෙන්නේ. දැන් මේ නිසා වෙන්නේ අපි පැහැදිලි කරගෙන ආවා ඒ යෝනිසෝ මනසිකාරය ලබා ගන්න ක්‍රම අනිවාර්යෙන් ඉඳලා ගෘහස්තෝ ජීවත් වෙන ගිහි පින්වතුකට ගෙදර ඉඳලා රැකී ආරක්ෂා කරමින් ඒ වඩන්න පුළුවන් සතිපට්ඨාන භාවනා ක්‍රම දෙකකුත් මේ දේශනා මාලාවේ අන්තර්ගත කරා සිටියේ ඒකම අද දවසේ බලාපොරොත්තු වෙනවා යම්කි ශ්‍රාවකයෙක් මේ යෝනිසෝක මනසිකාර්ය වැඩිම තුල ලැබෙන ප්‍රතිඵලයනේ කිව්වේ සෝතාපන්න වෙනවීම හෝ අනාගාමි සකදාගාමි අනාගාමි හෝ රහත් කියන ප්‍රතිඵල ලබා ගන්න. මේ දේවල් හැම එකක්ම ලෝකෝත්තරයි. මේ ලෝකෝත්තර தත්ත්වයටත් අමතරව ශ්‍රාවකයාට මේ යෝනිසෝ මනසිකාර්ය තුල නැත්නම් යෝනිසෝ මනසිකාර්ය වැඩිම තුල එහෙම නැත්නම් සතරාතිපට්ඨානේ භාවනා ක්‍රමයක් වැඩිම තුල ආනිසංස හතක් ලැබෙන බව බුදුහාමුදුරු දේශනා කළා. මේ ආනිසංස හතෙන් දෙකක් තමයි මාර්ගඵල හා රහත්ඵලයි. ආනිසංස දෙකක්. ඊට අමතරව ලෞකික වශයෙන් තියෙන ලෞකිකත්වයේ මත රඳා පවතින ආනිසංස පහක් මේ යෝනිසෝමනසිකාරයේ වැඩිම තුල ශ්‍රාවකයාට ලැබෙන බව බුදුහාමුදුරුවන්ගේ දේශනාවල අන්තර්ගතයි. ඒ අන්තර්ගත වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන භාවනාවක් වැඩි වීම තුළ ආනිසංස හතක් ලැබෙනවා කියලා ඒ සූත්‍රයේ මුලින්ම දේශනා කරලා තියෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් යෝනිසෝ මනසිකාරයේ වැඩි වීම තුළ ශ්‍රාවකයාට ආනිසංස හතක් ලැබෙනවා. මේ ආනිසංස හතෙන් දෙකක් ලෝකෝත්තර භාවයේ යුක්තයි. අනික් පහ ලෞකික ස්වභාවයකින් යුක්තයි. අපි බලමු මේ ආනිසංස හත මොනවද? සූත්‍ර පාඨයේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනිසංස හත හඳුන්වලා දීලා තියෙන්නේ ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ආදී වශයෙන් මෙතන ආනිසංස හතක් ගැන තියෙනවා ඒ ආනිසංස හත පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ විශේෂී වචන දෙකක් භාවිතා කරනවා. එකක් තමයි ඒ කායනෝ අයම්බික්කවේ මග්ගෝ. මහණෙනි මේ එකම එක මාර්ගයක් තියෙනවා මේ කියන ආනිසංසහත ලබන්න. ඒ මාර්ගය මොකද්ද කියලා අවසානයේ පාඩේ ඇතුළත් වෙනවා. චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ වැඩි වීම. එහෙනම් සතරාතිපට්ඨානයේ වැඩිම තුල එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් යෝනිසෝමනසිකාරය පුරුදු පුහුණු කිරීම තුල ඕනම ශ්‍රාවකයෙකුට ආනිසංස හතක් ලැබෙනවා කියන එක තමයි දේශනාව. ඒ ආනිසංස හත නම් කරලා තියෙන්නේ පිළිවෙලින් මෙන්න මේ විදිහට. පළවෙනි ආනිසංසය සත්තානං විසුද්ධියා කියන ආනිසංසයයි. සත්තානං විසුද්ධියා දෙවැනි ආනිසංශයේ ශෝකය සමතික්කමාය කියන ආනිසංශය. අපි කාරණා පැහැදිලි කරගමු. තුන්වෙනි ආනිසංශය පරිදේවය සමතික්කමාය කියන ආනිසංශය. හතරවෙනි ආනිසංශය දුක අත්ංගමාය වීම කියන ආනිසංශයයි. පස්වෙනි ආනිසංශය දෝමනස්ය අත්ංග මාය වීම කියන ආනිසංශයයි. එතකොට මේ පහ සත්‍යා පිරිසුදු වීම නැත්නම් විසුද්ධියා කියන ආනිසංසය ශෝක පරිද්දවාන සමතික්කමාය කියන ආනිසංස දෙක ඒ වගේම දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය කියන ආනිසංස දෙකයි ආනිසංස පහ ලෞකික ස්වરૂපය ඊට පස්සේ හයවෙනි ආනිසංසය තියෙන්නේ ඥායස අධිගමාය ඥායස අධිගමාය කියන එකේ අධිගමයේ කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හඳුන්වන්නේ ඔය රූපාවචර අරූපාවචර ධානය වගේ දේවල් නෙමෙයි. ආධ්‍යාත්මිකව ඒ අධිගමයේ කියලා බුදුහාමුදුරුව හඳුන්වන්නේ රූපාවචර ධානය හෝ අරූපාවචර ධානය, අභිඥා ඒ වගේ දේවල්. ඒවත් මනස පුහුණු කිරීමෙන්, අධ්‍යාත්මය පුහුණු කිරීමෙන් ලබා ගන්නා වූ උත්තරීතර මනුෂ්‍ය ධර්මයි. ඒවා ඒ විදිහට උත්තරීතර මනුෂ්‍ය ධර්ම විදිහට බුදුහාමුදුරුව රූපාවචර ධානය, අරූපාවචර ධානය, අභිඥා කියන ඒවා හඳුන්වනවා. නමුත් බුදුහාමුදුරගේ ධර්මයේ තුල හඳුන්වන්නේ රූපාවචර හෝ අරූපාවචර ධාන නැත්නම් අභිඥා වගේ දේවල් ඥායස් අධිගම අධිගම ලාභයක් කියලා කියන්නේ. මේ ඥායස් අධිගමය කියන ආනිසංශයේ යෝනිසෝමනිසකාරයේ පුරුදු වීමෙන් සතිපට්ඨානයේ වැඩිවීමෙන් පමණක් ලැබෙන ආනිසංශයක්. ඥායස් අධිගමය කියන එකේ තේරුම බුදුහාමුදුරුවෝ පෙන්නන මාර්ගඵල ඥාන ලැබීමයි. එතන ඥායස අධිගමය වෙන්නේ එතකොට සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය. ඥායස අධිගමය එක කොටසක්. ඒ වගේම සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය. මෙන්න මේවා තමයි ඥායස අධිගමය කියන ධර්මයෙන් හඳුන්වන්නේ. ඊළඟට හත්වෙනි ආනිසංශය නිබ්බානස්ස සත්‍ය කිරියයි. මෙතෙන්දී පැහැදිලි වෙන්නේ රහස් ඵලය ලබා ගැනීම. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාර්ය ශ්‍රාවකේ ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. මේක ගැටලුවක් නෑ. පුහුණු වීම තුළ ඔය ආනිසංශ හත ලැබෙනවා කියනවා. දැන් ඒ වුණාට අපිට ඔය අවසාන ආනිසංශ අවසාන ආනිසංසය වන නිබ්බානස්ස සච්චික්‍රියාය කියන්නේ රහත් ඵලය. නමුත් මේ රහත් ඵලය කියන එක ගිහි කෙනෙක් ලැබපු ඒවා බොහොම විරලව තමයි අපේ ශාසනය තුල තියෙන්නේ. නැත්තේම නෑ. රහත් වෙච්චි උතුමන්ලා ගිහි පින්වතුන් ඉඳලා තියෙනවා. සීමිත ගාණක්. හැබැයි සීමිත ගාණේ හැම දේ බැලුවොත් ධර්මයේ ත්‍රිපිටකය තුල බුදුහාමුදුරුව එක්ක ජීවමාන කාලේ වෙච්ච දේ. ඊට මෙහාදී ප්‍රහත් වුණා කියන වාර්තා අපිට දකින්න නැතුව හෝ වෙලා ඒවා සටහන් වෙලා නැද්ද? ඒක වෙනම විමසන්න ඕන දෙයක්. නමුත් බුදුහාමුදුරේ කාලේ ගිහි පින්වතුන් කීප දෙනෙක් ගිහි ගෙදර ඉඳලා රාත් වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි සුද්ධෝදන රජතුමා. හැබැයි මේ රහත් ඵලය වැඩි කල ජීවතුන් අතර ඉන්නේ නැද්දි තිබුණේ නැහැ ඒගොල්ලෝ. මරණාසන්න මොහොතට ආසන්න වෙලා තමයි බුදුහාමුදුරන්ගේ මඟ පෙන්වීම යටතේ බුදුහාමුදුරෝ ඒ ආසන්නයේ වැඩ සිටලා සිදු කරපු ඒ පැහැදිලි කිරීම යටතේ තමයි එතන සහකරණ වහන්සේ කෙනෙක් කියලා හිතේ ඉඳලා තියෙන්නේ. ඊළඟට අපිට ගිහි අයගෙන් බලාපොරොත්තු වෙනවා අපේ ත්‍රිපිටකයේ තුලම කතා වස්තුවක් විදිහට තියෙනවා බණ පොතේ තියෙනවා එක සන්තතික අමාත්‍යවරයා. ගිහි කමේ ඉඳලා රහත් භාවයට පත් වෙලා හැබැයි ශ්‍රණිකෝ පිරිනුවම් පාලා තියෙනවා. තවත් බුදුහාමුදුරුවන්ගේ ඒ විදිහට බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ ආසන්නයේදීම තව රහත් වෙච්චි දෙන්නේ ගැන අහන් තියෙනවා විස්තරයක්. තවත් තියෙන්න පුළුවන් සමහර විට ත්‍රිපිටකය තුල. ඒ දෙන්න තමයි අවුරුදු 500 ගානේ බෝධිසත්වයන්ගේ මව්පියෝ වෙලා ඉපදිලා හිටියේ සුවිශේෂී බමුණෙක් හා බැමිණියක්. මේ බුදුහාමුදුරන්ටත් ඒගොල්ලන්ගේ පෙර භවයේ තියෙන සම්බන්ධය අනුව බුදුහාමුදුරුවෝ දැකපු හැමදාම ඉඳලා වැරදි වැරදීමකින් වගේ කතා කරේ පුතා කියලා. මෙන්න මේ දෙන්න රහත් භාවයට පත් වුණා කියන එක පොත්වල තියෙන. ඒ ගිහි වශයෙන්. දැන් අපිට ඒක නෙමෙයි ගැටලු කරගන්න ඕනේ. අපි හිතන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ යෝනිසෝ මනසිකාරය වැඩිම තුල ආනිසංශ හතක් ගැන මේ හතේ මුල් ආනිසංශ මොනවද? හයවෙනි ආනිසංශය නම් සවෝ සෝවාන් සකදාගාමි අනාගාමි. ඒක ලෝකෝත්තරයි. දැන් ඊටත් මෙහා අපිට අපේ ජීවිතය තුළින් දේශයෙන් හඳුනා ගන්න පුළුවන් Taman විසින් මේ භාවනාව පුරුදු කිරීම තුළ ලෞකික මට්ටමින්ම Tamanට තේරෙන මට්ටමින් Tamanගේ ලෞකික මනසට තේරෙන ආනිසංශ පහක් තමයි මුලින් කියන්නේ. ඒ පළවෙනි ආනිසංශය සත්තානං විසුද්ධිය. මේ සත්තානං විසුද්ධිය කියනකොට මේ වචනේ තේරුම අපි දැනගන්න ඕනේ. ඒක ඇත්තටම සත්තාන විසුද්ධිය කියන්නේ නිවන් දැකීමක් නෙවෙයි. මොකද සත්ව කුජ්ජල භාවයක් නිවන තුල නැහැ. එතකොට මාර්ගඵල ලැබීම තුල සත්තාන විසුද්ධිය කියන අදහස ධර්මයේ තුල නැහැ. දැන් අපි සංසාරගත සත්‍යය මේ මිනිස් විදිහට අපි ජීවත් වෙනවා. අපි මිනිස් විදිහට ජීවත් වුණාට මේ වෙලාවේ ධර්මය දේශනා කරන මම වෙන්න පුළුවන් ධර්මය අසන මේ සදහවත් පින්වතුන් වෙන්න පුළුවන්. අපි දෙගොල්ලම බුදුහාමුදුරුව හඳුන්වන්නේ මේ මොහොතේ සත්තාන විසුද්ධියා ගුණේ යුක්ත නැහැ කියලා. අපි පිරිසිදු සත්වය නෙවෙයි දැන් මේ මොහොතේ. ඒ කියන්නේ අපි ළඟ දැන් නෑ සත්තාන විසුද්ධියා කියන ගුණය. පිරිසිදු සත්‍යයක් නෙවෙයි අපි. එන සත්තාන විසුද්ධියා කියන එකේ තේරම පිරිසිදු තත්ත්වයේ බවට පත් වෙනවාලු යෝනිසෝ මනසිකාරේ වඩන වෙලාව. ඔන්න පළවෙනි ආනිසංශය. එහෙනම් මේ පිරිසිදු සත්‍යය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හඳුන්වන්නේ මොන ගුණාංග තියෙන සත්‍යයන්ටද? එතකොට අපි බලා ගන්න ඕනේ අපි ගිහි හෝ පැවිදි වෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ විදිහට අපි අපි විසින්ම බුදුහාමුදුරෝ දේශනා කරපු සතිපට්ඨාන භාවනාවක් වඩන වෙලාවකදී ඒ භාවනාව බහුලීගත කරගෙන පුරුදු පුහුණු කිරීම තුළ අපිට පළමුවෙන්ම ලැබෙන ආනිසංසය නම් සත්තානං විසුද්ධියා කියන ආනිසංසය විය යුතුයි. ඒ ආනිසංසය ලැබෙනකොට අපිට මොනවද තියෙන ಗುಣ කියලා ශ්‍රාවකයා දැනගත්තොත් ඒ ආනිසංසයේ වටිනාකම හෝ වැරදීමේ ධර්මයක වෙනත් අයගේ වැරදි විශ්වාසයක් හෝ ගන්න නැතුව බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් අපි ඉගෙන ගන්නු පළමුව බුදුහාමුදුරුවෝ සත්තාන විසුද්ධියා කියලා දේශනා කරපු ගුණය කුමක්ද? මේ ගුණය නම් පංච නීවරණ යටපත් වුණොත් මිනිස්සේ අන්න මිනිස්සයා පිරිසුදු වෙනවා. සත්තාන විසුද්ධියා කියන්නේ නීවරණ යටපත් වෙච්චි මනසක් තියෙන වෙලාවයි. ඒතකොට නීවරණ යටපත් වෙච්ච මනසක් තියෙන සත්තු මේ සංසාරයේ ඉන්නවා ස්වභාවිකව. මිනිස්සු නෙවෙයි හැබැයි. දැන් මිනිස්සු වෙන අපි ඉපදෙනකොට නීවරණ යටපත් වෙලා නෙවෙයි උපදින්නේ. නීවරණ එක තමයි අපේ මනස සක්‍රිය අපි විතරක් නෙවෙයි. සියලුම මිනිස්යන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය නීවරණ සමග කලවම් වෙලා තියෙනවා. නීවරණ නැති මිනිස්සු නෙවෙයි. නිකන් මිනිසෙක් විදිහට නීවරණ නැතුව උපදින්නේ. නීවරණ කියන ධර්මතා ටික මනුස්ස මනසක සක්‍රීය වෙනවාමයි. ඒ වගේම නීවරණ සහිතව මනසක් තියෙන සත්තු තමයි දේවත්වයේ ඉන්න දිව්‍ය ලෝකයේ සියලුම සතු. සියලුම දෙවියන්ටත් නීවරණ වල බලපෑම තියෙනවා. ඒ වගේම සතර අපායේ සියලුම සත්වයන්ට නීවරණ වල බලපෑමක් තියෙනවා. එහෙනම් මේ නීවරණ වල බලපෑමට නතු වෙච්ච මනසක් තියෙන මනස මානසික ක්‍රියාවලි තියෙන සතුන්ට සතුන් ජීවත් වෙන ලෝකය කාම ලෝකය කියලා කියනවා. එහෙනම් මේ කාම ලෝකයේ මනුස්ස, දේව, සතර පාය කියන මේ කියන සියලුම සත්තු වර්ග හැම දෙනාටම නීවරණ වලින් අපිරිසුදු වෙලා ඉන්නේ. ඒක තමයි සත්තාන විසුද්ධිය නෙමෙයි මේක අපිරිසුදු භාවයකටපත් වෙලා. සුද්ධ නැහැ. සුද්ධ නැත්තේ ඇයි? නීවරණ වල ක්‍රියාකාරීත්වය නිසා. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ එතකොට සතිපට්ඨානයේ වැඩිම තුල යෝනිසෝමනසිකාරයේ වැඩිම තුල අපි වගේ මිනිස්යන්ටත් මේ අපිරිසිදු නීවරණ වලින් අපිරිසිදු මානසික ක්‍රියාවලිය මුලින්ම නීවරණ යටපත් වීමේ දක්වා පිරිසිදු භාවයකටපත් වෙනවා. භාවනා කරන වෙලාවේ. ඒක හැබැයි භාවනාව අපි සාර්ථක කරගන්න ඕනේ බහුලීගත කරලා හොඳට පුරුදු වෙන්න ඒ නීවරණ යටපත් වෙච්චි මනසක් තියෙන තැනදී ඒ සත්‍යය සත්තානං විසුද්ධියා කියන ගුණයෙන් යුක්තයි. එහෙමනම් සත්තාන විසුද්ධියා කියන්නේ නීවරණ යටපත් වීම කියලා ධර්මානුකූලව දැනගන්න ඕනේ. නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ ධර්මතා පහයි. දැන් මේ පහෙන් කිහිපයක් අපිට යෙදිලා තමයි මේ බණ ඇසීම කියන කාර්යය වෙන්නේ. නීවරණ යටපත් වුණොත් බණ අහන අහන්න බෑ. ඒකට නීවරණ උදව් වෙලා තමයි මේ බණ ඇසීම කෙරෙන්නේ. ඒකට බණ අහන වෙලාවක සතිපට්ඨානයක් බණත් එහෙමෙන් වැඩෙන්න බෑ. එහෙනම් බණ අහන්න උදව් වුණේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නෙවෙයි. හැබැයි මේ ආනිසංශ පෙළ ගැස්ම අනුව යම්කිසි කෙනෙක් මේ තියෙන ආනිසංශ වලින් යෝනිසෝ මනසිකාරයේ වඩලා හයවෙනි ආනිසංශය ලබාගෙන තවත් පුරුදු වෙලා ඉස්සරහට ගියොත් අයෝනි ආනිසංශයක් ලබාගෙන ඉස්සරහට දියුණු වුණොත් එයාට බණ අහන ගමනු සත්තානම් විසුද්ධියා වෙන්න පුළුවන්. හැබැයි එයාගේ බණ අහන මොහොතේ සත්තානම් විසුද්ධියා නෙවෙයි. බණ අහන මොහොතේ එයාගේ නීවරණත් බණ අහලා අහන වෙලාවේ හිස්ව ඉන්න වෙනත් සිත්වල නීවරණයටපත් වීම සිදු වෙන්න පුළුවන්. මේ වගේ ගැඹුරු ධර්මයක් පුහුණු කිරීමෙන් ශ්‍රාවකයාට ලබා ගන්න පුළුවන් වග ධර්මයේ සඳහන් වෙනවා. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ යමෙක් සතිපට්ඨානෙ වැඩිවීමෙන් අපි පැහැදිලි කරපු අර සක්මන් භාවනාව හරි අකණ්ඩව බහුලීගත කිරීම තුළ ඒ මිනිස්යාට පුළුවන් ඒ භාවනා කරන කාලය තුළ නැත්නම් භාවනාවේ පවතින සුළු කාලයක් හරි අර පංච නීවරණ යටපත් කරගන්න. අන්නේ කාලයේ මේ භාවනා කාලය තුල යාගේ එතකොට සත්තානං විසුද්ධියා කියන ගුණය තියෙනවා. පැහැදිලි කරපු ආනාපාන සති භාවනාවත් ඒ විදිහ එකක්. එතෙන්දී සත්තානං විසුද්ධියා ගුණය එනවා. ඒ සතිපට්ඨාන සූත්‍රේ නම් ඒ සම්බන්ධව ධර්මානුකූලව සම්දිස්ථානයක් ධර්මයෙන් හොයාගන්න පුළුවන්. ආනාපාන සති භාවනාවේ තියෙනවා අවස්ථා ගණනාවක් බුදුහාමුදුරු පෙන්වලා නීවරණ යටපත් වෙනවා අනිවාර්යයෙන්ම පස්සම්බයං කාය සංකාරං කියන ගුණේ තියෙනකොට මෙතනින් එහා භාවනාව නීවරණ යටපත් වූ මනසක් තියෙන භාවනාවක් වෙන්නේ දැන් මේ විදිහට ධර්මානුකූලව අපිට ඒ අවස්ථා මේක වෙන් කරලා දකින්න පුළුවන් වෙනවා නමුත් නීවරණ යටපත් වෙන්නේ නැත්නම් නීවරණයටපත් වෙනවා කියන එක මොකක්ද කියන එක ශ්‍රාවකයා දැනගෙන ඉඳීම වැදගත් වෙනවා. මෙතනින් තව දෙයක් දැනගන්න ඕනේ මේ මිනිස්ය වන අපිට බුදුහාමුදුරුව හෝ වෙනත් අධ්‍යාත්මික දියුණුවක් තියෙන ශාස්ත්‍රවරු පැහැදිලි කරන ක්‍රමවලින් නීවරණ යටපත් කරන්න පුළුවන් වුණාට කවමදාවත් සතර ආපායේ කිසිම සත්‍යයකට නීවරණ යටපත් වෙන්න බෑ. ඒ කියන්නේ සතර අපායේ සතුන්ට සත්තානම් විසුද්ධියා කියන ගුණය ලබා ගන්න බෑ. ඒ සතර අපායේ මානසික தත්ත්වයේ උඩ. එහෙනම් සතර අපායේ මානසික தත්ත්වයේ උඩ සත්තානම් විසුද්ධියා කියන தත්ත්වයටපත් වෙන්න බැරි නම් ඒක අපිට සාධාරණ වෙනවා. සතර අපායේ මානසික தත්ත්වය මිනිස්යාගේ තියෙනවා පස්පව් කරනකොට. දැන් මිනිස්යාත් සතර අපායේ සතෙක්ගේ මානසික තත්වයට සම වෙනවා පස්පව් කරන මොහොත. ඒ පස්පවේ ලොකු කුඩා භාවයේ අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් සතර අපායේ සතෙකුගේ මනසට සමානයි ඕනම මිනිසෙක් කුඩා හෝ පස්පවකින් එකක් කරන වෙලාව. එහෙනම් පස්පව සිදු වෙන වෙලාවක මිනිස්සෙකුට කවදාවත් නීවරණයටපත් වෙන්න බෑ. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ සදහැවත් ජිහි වින්වතුන්ට උපදෙස් දෙනවා පංචශීලයේ නිත්‍ය සීලය කරගන්න. ඒ නිත්‍ය සීලය කරගන්න ඕන වෙන්නේ ඇයි? මෙන්න මේ පළවෙනි ආනිසංසය ලබන්න ඒක සුදුසුකමයි. පස්පව් කරන වෙලාවක කරලා පුරුද්ද වැඩි අයට ඒකටම ඇලිලා ඉන්න අයට යෝනිසෝ මනසිකාරය පුරුදු කරනාට ඔය පළවෙනි ආනිසංසයට ළඟා වෙන්න අමාරුයි. බැරිකම නෙමෙයි තියෙන්නේ පත් වෙන්න අමාරුයි. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සීලය පංචශීලය ගිහි පින්වතුන් ආරක්ෂා කරන්න ඕනේ. ඒතර පංචශීල රකින්න පුජ්‍යලයකට සතිපට්ඨාන භාවනාවක් වැඩිම තුල පහසුවෙන්ම නීවරණ යටපත් කරගන්න පුළුවන්. හොරෙන් හොරෙන් පංචිල් කඩන අයට කොච්චර භාවනා කරත් වයසට යනවා විතරයි. ඒක තමයි මේ ධර්මයෙන් අපි ඉගෙන ගන්න ඕනේ ධර්ම. එතකොට මේ භාවනා කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයත් වඩන්න පුළුවන්. නමුත් මේ යෝනිසෝ මනසිකාරයෙන් ලැබෙන්න ඕනේ පළවෙනි ආනිසංසය ලැබෙන්නේ. පළවෙනි ආනිසංසයෙන් නැතුව ඉදිරියට යන්න බෑ. එහෙනම් නීවරණ යටපත් වෙනකොට යටපත් වීම මිනිස්සෙකුට කරන්නත් පුළුවන් දෙවියට කරන්නත් පුළුවන් බ්‍රහ්මයාගේ නීවරණ යටපත් වෙලා ඉබේම බ්‍රහ්ම උප්පත්තියෙම සතර අපායේ කිසිම සත්වයකට අනුන්ගේ උපදේශක් අරගෙන හෝ ධර්මයක් විශ්වාස කරන්න පුළුවන් මානසික තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ කවදාවත් නීවරණයටපත් වෙන්නේ නැහැ. මනුස්සයාට පුළුවන් මනුස්සත්වයේ තුල පංචශීල රැකගෙන අර ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් තියෙනවනේ. ධම්මානුගම ප්‍රතිපදාව නැති අයට නීවරණයටපත් කිරීම අපහසුයි. හැබැයි බුදුහාමුදුරෝ ජීවමාන කාලේ නම් එහෙම නැති අයත් ඒකේ පිහිටෝලා බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයේ මත එවැනි දේ සිදු වෙලා තියෙනවා. ඒක නිසා මිනිමරුවත් රහතන් වහන්සේලා බවට හරවලා තියෙනවා. ඒ වගේම හොර කණ්ඩායම් රහත් වෙලා තියෙනවා. හැබැයි අපි ඒක ඒ ඒ කාලේ එහෙම වුණා නම් ඇයි අපිට බැරි කියන එක ධර්මානුකූල නැහැ. හේතුව ඒ කාලේ ඒ අය එහෙම වුණේ බුදුහාමුදුරුවෝ ජීවමාන නිසා. අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ නැහැ. එතකොට අපි වැරදි කරොත් අපිට බුදු බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න තරම් හැකියාවක් නැහැ. ඒක හින්දා දැන් බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලය නෙමෙයි. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ජීවමාන කාලය. ඒතර ධර්මයේ ජීවමාන කාලයේදී සදහවත් අයට ශ්‍රාවකයන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් පංචශීලය ආරක්ෂා වීම අනිවාර්ය සාධකයක් වෙනවා. එය කඩා ගැනීම, පළදු කර ගැනීම මේ කියන ධර්ම මාර්ගයක මේ කියන සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගන්න නොහැකි තත්ත්වයටපත් වෙනවා. ඒක මතක තියාගන්න වෙනවා. ඒ නිසාවෙන් මේ පින්වතුන්ගේ වුණා දෙමව්පියෝ පවා Tamanට යන්තම් බහත වෙන වෙලාවේ ඉඳලා මේ පංචශීලයේ ආරක්ෂා කිරීමට උනන්දු වුණේ ඒක. ඒක තමයි අපේ සංස්කෘතිය. අපිම අපේම වැරද්දකින් මේ දේවල් සිදු කරා අපිට සමාජයෙන් ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් මේ පංචශීල රැකීමේ වටිනාකම හැම වෙලෙම ඇහෙනවා ලැබිලා තියෙනවා. එහෙනම් අපිට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. අද දවසට අපිට පැහැදිලි කරගන්න වෙන්නේ ඇත්තටම මේක ආනිසංශයක් ගැනයි. ඒ වුණත් මේ ආනිසංශයේ තව ධර්මානුකූල ස්වરૂපයක් තියෙන එකත් වටහා ගන්න වෙනවා. දැන් සත්තානම් විසුද්ධියා කියන ආනිසංශය තමයි යෝනිසෝ මනසිකාරයේ දියුණු වීමෙන් මිනිසයාට ලැබෙන්නේ මුලින්ම. මේකෙන් පස්සේ තමයි ඉදිරියේ ඉතිරිය වාට යන්න පුළුවන් වෙන්නේ. ඒ සත්තානම් විසුද්ධියා කියන ආනිසංශය ලැබෙනකොට ඇත්තටම මාරපාක්ෂික ධර්ම 10න් අනිවාර්යයෙන්ම මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තියෙනවා. මාරපාක්ෂික ධර්ම 10න් පහ. ඒ කියන්නේ මුල් පහ. කාමය, අරතිය, සාපිපාසාව, කරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දේ. මෙන්න මේ මාරපාක්ෂික ධර්ම පහ නැති මොහතක තමයි සත්තානා විසුද්ධියා කියන ගුණය තියෙන්නේ. ඒ පහ යටපත් වෙන්න ඕනේ. සමත භාවනාවකනොත් මේක වෙන්න පුළුවන්. ඒ වර එකත් මතක තියාගන්න ඕනේ. නීවරණ යටපත් වෙන්න පුළුවන් සමත භාවනාවකිනුත්. නමුත් මේ ගුණය තියෙන්නේ අපි මේ කතා කරන ගුණ ටික තියෙන්නේ විදර්ශනා භාවනාවක් තුලයි. ඊළඟට සත්තානා විසුද්ධියා කියන ගුණය ලැබෙන විට බෝධිපාක්ෂික ධර්ම වලින් 12ක් වැඩිලා තියෙනවා. ඇත්තට මාර්ගාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තියෙන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම 12ක් වැඩිලා තියෙන මොහොතක තමයි සත්තාන විසුද්ධියා කියන ගුණය එන්නේ. බෝධිපාක්ෂික ධර්ම 12 පළවෙනි හතර සතර හතිපට්ඨානේ. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව තියෙන මොහොතක සිහි කල්පනාව ওই වර්තමාන අරමුණක තියෙන වෙලාවක තමයි සත්තාන විසුද්ධිය වෙන්නේ. දැන් අපි ළඟ සත්‍යාන විසුද්ධියා ගුණේ නැත්තේ අපේ සිහි කල්පනාව තියෙන්නේ බණ අහන එකට හිඳයි. බණ අහන එක සතර අතිපට්ඨානයක සිහි කල්පනාව තිබීම නෙමෙයි. ඒක නිසා මේ බණ අහන එක ආමිෂ පින්කමක් වෙනවා. කාමාවචර කුසලයක් වෙනවා. සත්‍යාන විසුද්ධියා වෙනකොට කාමාවචර කුසල් නැහැ කාමාවචර අකුසල් නැහැ. දැන් බණහන විට මේ පින්වතුන්ට මේ බණහන පැය තුල කාමාවචර අකුසල් නැහැ. කාමාවචර අකුසල් නැතුණාට කාමාවචර කුසල් තියෙනවා. සත්‍යාන විසුද්ධිය වෙනකොට කාමාවචර අකුසලුත් නැහැ කුසලුත් නැහැ. තියෙන්න පුළුවන් සමත භාවනාව වැඩෙනකොට වැඩෙන්නේ එතන තියෙන්නේ කාමාවචර කුසලයක් නැති විට අකුසලයක් නැති විට තියෙන්නේ රූපාවචර කුසලයක් වෙන්න නමුත් සත්තාන විසුද්ධියා කියන මේ යෝනිසෝ මනසිකාරය වැඩිම තුල රූපාවචර කුසලයක් ලැබෙන්නේ. ඔක තමයි ධර්මයේ තියෙන ගැඹුර. දැන් මේ විදිහට බැලුවාම මෙන්න මේ ආංග මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 12 තියෙන වෙලාවක තමයි ශ්‍රාවකයාට සත්තානං විසුද්ධියා ගුණය ලැබෙන්නේ. සතර සතිපට්ඨානයේ පළවෙනි අංග හතරයි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය දෙවෙනි අංග හතරයි. එතකොට අංග 8ක් වෙනවා. ඊළඟට සතර ඉරිදිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉරිදිපාදත් වෙදලා තියෙනවා. එතකොට සතර හතිපට්ඨානයේ සතර සම්ප්‍රදාන වීරිය, සතර ඉරිදිපාද කියන මෙන්න මේ අංග 12 වැඩිලා තියෙන මොහතක සත්තාන විසුද්ධියා කියන ගුණේ බලන්න වටිනා ගුණේ ලැබෙන්නේ එහෙම. තව විදිහකින් සමත භාවනා කරනවා නම් සත්තාන විසුද්ධියා ගුණේ එනවා. ඒ සත්තාන විසුද්ධියා කියන්නේ නීවරණ යටපත් වෙනවා. එතෙන්දී නීවරණ යටපත් වෙනකොට යාළඟ පිහිටන්න ඕනේ ධානාංග නමුත් සතිපට්ඨාන භාවනාව වැඩුණොත් ධානාංග එන්නේ නැහැ. සත්තාන විසුද්ධියා ගුණයට આવට. ඒ කියන්නේ නීවරණ යටපත් තුන යටපත් වුණාට යෝනිසෝ මනසිකාරය වැඩෙනකොට ඒ නීවරණ යටපත් වුණාට ධානාංග වැඩෙන්නේ. ධානාංග වෙනුවට වැඩෙන්නේ පංච ඉන්ද්‍රියයි. මෙන්න මේ ධර්මය ගැඹුරු ධර්මයක්. දැන් බුදුහාමුදුරුවන්ගේ බෝධිසත්ව කාලයේම ධානාංග ලබලා සත්තාන විසුද්ධියා කියන ගුණයටපත් වෙලා හිටියා. ආලාර කාලාම තවුසත් බුද්ධකාරාම පුත්‍ර කියන තවුසත්. එහෙම්පත් වෙලා හිටියා විතරක් නෙවෙයි එයා ළඟට එන ගෝලයන්ට ඒ தත්වයට පච්චරන්න කමටහන් දෙන්න තරම් ඒගොල්ලෝ පොහසත් වෙලා හිටියා. ධානාංග වඩන්න පුළුවන්කම තිබුණා. නමුත් ධානාංග වැඩලා ලැබෙන්නේ අවසානයේ රූපාවචර හෝ අරූපාවචර ධානයයි. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල ධානාංග වැඩෙන සමත භාවනාවත් අයෝනිසෝ මනසිකාරයේ පැත්තක් විදිහටයි පෙන්වන්නේ. ඒක අයෝනිසෝ මනසිකාරය. නමුත් යෝනිසෝ මනසිකාරයේ තියෙන ඒකායන ක්‍රමයයි එය සතරාතිපට්ඨානෙ වැඩි වීම. සතරාතිපට්ඨානයේ වැඩෙන ඒකායන ක්‍රමයේ යටතේ යෝනිසෝ මනසිකාරයේ දියුණු වෙනකොට නීවරණ යටපත් වුණොත් ඒ ශ්‍රාවකයාට ලැබෙන්නේ ධානාංග නෙවෙයි පංච ඉන්ද්‍රියයි. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. මෙන්න මේ මේ පංච ඉන්ද්‍රියයි පංච බල සප්ත බොජ්ජංග කියන ධර්මතා දිනුවීමෙන් තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා අර සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගන්න. ඒකෙන් පස්සේ තමයි අර ඥායස්ස අධිගමාය කියන தත්ත්වයට එන්නේ. ඥායස්ස අධිගමාය தත්ත්වයේ ඉඳලා ඒ යනකම් එතකොට ඒ ශ්‍රාවකයාට හැකියාව තියෙනවා හැම වෙලෙම අර ශෝක පරිද්දවානං සමතික්කමාය ගුණය දකින්න අත්දකින්න දුක්ඛ දෝමනසානං කියන ගුණ දෙකත් අත්දකින්න. දැන් අපි අද දිනේට කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙනවා. ලබන සතියේ පැවැත්වෙන දේශනාවට ඒ ඉතිරි ආනිසංස හතර ලෞකික ආනිසංස හතර පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ආනාපානසති ආකාශ බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සම්පිතා චරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගාමහිද්దికා නමෝදිස්සා චරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිස්සා චරං රක්ඛන්තු ලෝක සාසනං ආචාචා අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ